නමෝ බුද්දාය. කුස තුල දසමාසයක් හොවාගෙන Tamanගේම කිරිකැටියෙක් මේ ලෝකයේ එළිය දකින්නවා බලන්න හැම තරුණ විවාහක බිරිඳකගේම බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. වර්තමානය තුලත් බොහෝ දෙනෙක් ඒ විදිහට තමන්ගේ ජීවිතයට එහෙම නැත්නම් විවාහ ජීවිතයේ යුගදිවියේ සම්පූර්ණත්වේ බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පවුලට එහෙම නැත්නම් කුටුම්බයට දරුවෙක් එකතු වුනහම. ඉතින් මේ දරුවෙක් ලැබෙන එක කොයි හැටි වෙතත් පින්වන්ත දරුවෙක් ඒ පවුලට එකතු කරගන්න පුළුවන් නම් ඒ වටිනාකම තව තවත් වැඩි වෙනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් ධම්සරණේ සදහම් පිළිසඳර තුලින් පින්වන්ත දරුවෙක් ලබන්නට නම් කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න. ඉතින් සුපුරුදු විදිහටම ආරාධනා කරන ඔබට එකතු වෙන්න රැඳී ඉන්න කියලා අපිත් එක්ක වැඩසටහනත් එක්ක. ඉතින් සුපුරුදු විදිහටම පින්වත් මෑණියන් වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි මුලින්ම ප්‍රථමයෙන්ම පාද නමස්කාරපුරවකව අපේ පින්වත් මෑණියන් වහන්සේ පිළිගන්නවා. අවසරයි පින්වත් මෑණියන් වහන්ස. පින්වත් මෑණියන් වහන්ස, අපි මේ කතිකාවත මං හිතන්නේ වර්තමානයේට සැහෙන කාලෝචිත කතිකාවතක් වේවි. හේතුව බොහෝ දෙනෙක් දරුවන් අපේක්ෂා කරනවා, දරුවන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තවත් අයට මේ වාසනාව අහිමි වෙන අය ඉන්නවා. කොහොමුණත් මේ හැම කෙනෙකුටම යම් අස්වැසිල්ලක් ලබා දෙන්න තමයි අද දවසේදී අපි මේ වැඩසටහන ඔබ වෙනුවෙන් අරගෙන ඉන්නේ. ඉතින් පින්වත් මැනින් වංශ අපි මුලින්ම කතා බහ කරමු වර්තමානයේ විවාහයක් එක්ක තරුණ බිරින්දෑවරුන් පත්වෙන අපහසුතාවයන් මොනවාද කියන කාරණයත් එක්ක අපි මේ පිළිසඳර අපි මේ කතා බහ ආරම්භ කරමු. මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි අද අපි ධම්සරණී සදහම් පිළිසඳරෙන් කතා කරන්නේ තිරේෂ මතක් කළා වගේ යෝන් බිරිඳකට පින්වන්ත දරුවෙක් කොහොමද ලබා ගන්නේ කියන කාරණය ගැන. මොකද අද වර්තමානයේ බොහෝ විට තරුණ මව්වරු ගොඩාක් අපහසුතාවයට පත් වෙන ප්‍රශ්නයක් කාලීන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා බොහෝ මව්වරුන්ට දරුවන් නොමැතිකම. ඉතින් ආන් ඒ නිසා තමයි අපි ඔබ වෙනුවෙන් අද මේ මාතෘකාව යටතේ කතා කරමු කියලා හිතුවේ. ඉතින් මුලින්ම තිරේෂ ඇහුවේ යෝන් බිරිඳක් විවාහයට පත්වෙච්ච යෝන් තරුණ බිරිඳක් ඒ විවාහයත් එක්ක ඇගේ ජීවිතේට එන විවිධ අපහසුතා ප්‍රශ්න ගැටලු මොනවද කියන කාරණය ගැන විශේෂයෙන්ම පින්වත්නි කාන්තාවක් තරුණියක් විවාහ වෙලා තමන්ගේ ස්වාමියාගේ නිවසට තමයි යන්නේ. එතකොට ඒ නිවස ඒ නිවසේ ඉන්න පිරිස ඇයට පුරුදු පිරිසක් නෙමෙයි. ඇයට ඒ පරිසරය නුපුරුදු නුහුරු පරිසරයක්. එතකොට තමන් මෙතෙක් කාලයක් ජීවත් වෙච්ච තමන්ගේ දෙමව්පියන්ගේ ඒ ඒ තමන්ගේ නිවසේ තියෙන පවුල් පරිසරයට වඩා නුපුරුදු පරිසරයට ගියාට පස්සේ ඒ ඒ ගෙදර ඉන්න අයගේ ඇවතුම් පැවතුම් වලට, ඒ අයගේ හැසිරීම රටාවලට අනුව ඇයට අනුගත වෙන්න යම් කාලයක් ගත වෙනවා. සමහරට එයාලා කන බොන විදිහ වෙනස්, එයා කතා එයාලා කතාබස් කරන විදිහ වෙනස්, අඳින පළඳින විදිහ වෙනස්, ඒ නිවසේ කටයුතු කරන විදිහ වෙනස්. ඒතර බොහෝ විට යෝන් බිරිඳ ඒ ඒ ඒ පවුලේ ඒ නිවසේ ඒ ඒ අයත් එක්ක එකට මුහු වෙලා යනකොට සමහර වෙලේ නුපුරුදු ගතිය නිසා එයා ඉතින් වැරදීම් සිද්ධ වෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඇත්තට මේවා වැරදීම් නෙමෙයි. ඇයට ඒ පරිසරයට තියෙන නුහුරු ගතිය නිසා සමහරලාට පොඩි පොඩි අතපසුවීම් වෙන්න ඉඩ තියෙනවා. ඒතර එවැනි අවස්ථාවල සමහර ගෙවල් වල සමහර අය හිතන්නේ මේක මේ තමේ බිරිඳගේ මේ යෝන් තරුණියගේ ජීවිතෙන් වෙන වැරැද්දක්. අත්තරද්දක් කියලා සමහර ටයව යම් යම් අපහසුතාවයන් වලට ලක් කරනවා. වචනයෙන් වුණත් යම් යම් අපහසුතාවයන් වලට ලක් කරනවා. ඒතර විවාහපත් තරුණ බිරිඳකට ඒක බොහොම බොහොම අපහසුතාවයට පත් වෙන තැනක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඇයි තමන්ගේ ස්වාමියාගේ නිවසට ගියාට පස්සේ විශේෂයෙන්ම අපි මේ අද කතා කරන මාතෘකාවත් එක්ක ගත්තොත් එහෙම ගොඩාක්කිට ඇය විවාහ වෙලා මාස කිහිපයක් ගත වෙනකොට මාස හතරක් පහක් ගත වෙනකොට ඇය කොතෙන්න ගියත් ඇය ඥාතීන්ගේ නිවසකට ගියත් කොතෙන්න ගියත් හැමෝම අහන්නේ තාම දරුවෝ නැද්ද කියන ප්‍රශ්නේ අහන්නේ. ගොඩාක්කිට එතකොට ඒ ප්‍රශ්නයත් එක්ක ඇය ගොඩක් අසරණ වෙනවා. තාම දරුවෙක් තමන්ගේ කුසට පිළිසිඳගෙන නැත්නම් මේ ඥාතීන් ඒ ස්වාමියාගේ දෙමව්පියෝන්ගෙන් එන ප්‍රශ්නෙට ඇය ගොඩාක් අසරණ තත්ත්වයටපත් වෙනවා. ඇය නිරුත්තර වෙනවා. ඒ ප්‍රශ්නය හමුවේ. ඉතින් ඒ නිසා එය යෝන් තරුණියකට යෝන් බිරිඳකට ලක් වෙන එක්තරා අපහසුතාවයක්. ඒ වගේම සමහර තැන්වල ටිරේෂා ඒක ගොඩාක් ඉර දකින්න දෙයක් නෙවෙයි. නමුත් සමහර නිවෙස්වල අපි දකිනවා ඒ විවාහය විවාහ වෙලා යන නිවසේ සමහර විට තමන්ගේ ස්වාමියාගේ සහෝදරයන්ගෙන් යම් යම් අතවරණයන් වලට ලක් වෙන බිරින්දෑවරු ගැන අපිට ඇවිල්ලා යම් යම් ප්‍රශ්න කියනවා. ඒ කියන්නේ ඒ ඒ gedare ඉන්න යම් යම් සහෝදරවරුන්ගෙන් ඇගේ ජීවිතයට ඇගේ චරිතයට යම් අපහසුතාවයන් එනවා. එතකොට ඒ ඒ කිය ඒ තියෙන ප්‍රශ්න ඇයට තමන්ගේ ස්වාමියාට කියාගන්නත් බෑ. ඒ නැන්දම්මට ඒ මාමට කියාගන්න බෑ. තමන්ගේ දෙමව්පියන්ට කියාගන්න බෑ. අලුත් පවුලක් වෙන නිසා. අවුලුත් අලුත් පවුලක් වෙන නිසා. සමහරට හිතන්න පුළුවන් මේ දරුවා වෙන් කරන්න උත්සාහ කරනවා කියලා තමන්ගේ දරුවන්ව. ආන් එහෙම හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඔච්චර කල් අර්බුද තිබ්බේ නෑ. දැන් අපේ පවුලට මේ අලුතෙන් එක්කෙනෙක් එකතු වෙලා අපේ පවුලේ අර්බුද ඇති කරනවා කියලා හිතන්න පුළුවන්. නමුත් ඒ වගේ සමහර විට කලාතුරකින් අපේ අසරණ තරුණ මව්වරු තරුණ බිරින්දෑවරු අපහසුතාවයට පත්වන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි විවාහ වුණාට පස්සේ ගොඩක් විට ස්වාමියා තමන්ගේ ආදරණීය බිරිඳට ගොඩක් ආදරය කරනවානේ. එතකොට ඒ ස්වාමියාගේ මව මවට ඒක ලොකු මදි පුංචිකමක් වගේ. ඇයට තමන්ගේ පුතාගෙන් ලැබුණු ආදරයේ අඩුවීමක් වගේ දැනෙනවා. එතකොට සියුම් විදිහට මේ හිතේ ඇති වෙනවා ඊර්ෂ්‍යාව. ඒ ඊර්ෂ්‍යාවත් එක තමයි තිරේෂ ඔය මුල ඉඳන්ම ඔය නැන්දාම ලේඩි ප්‍රශ්න උද්ගත වුණේ. එතකොට ඒ ඒ ප්‍රශ්නත් එක්ක සමහර විට තමන්ගේ පුතාට ලේලියගේ අඩුපාඩු කිය කියා අඩුපාඩු කිය කියා බිඳවන්න උත්සාහ කරන තත්ත්ව අපේ මේ ලාංකීය සමාජයේ තියෙනවා. සමහර වෙලාවට අපේ පිනත් ගුරු දේවෝත්තම පිනත් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒක අවස්ථාවක එක නැන්දම්මා කෙනෙක් ඒක මවක් ලොකු ස්වාමීන් වහන්සේව හම්බෙන්න ඇවිල්ලා ලොකු ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා ස්වාමිනී මට අපේ පුතාගේ පවුල කඩන්න ඕනි කියලා. ඇත්තට ඒකට උපදෙසක් ගන්න ඇවිල්ලා තියෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේගෙන්. එතකොට ඒ වගේ සමාල්ලාවට දරුවට විවාහයක් කරලා දීලා ඒ මවම ඒ විවාහයේ බෙදරා යන තැනට කටයුතු සලස්වන්නට අවස්ථා අද සමාජයේ තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඒ වගේ ප්‍රශ්නවලදී ඒ නව යෝන් බිරිඳ ඒ තරුණිය ගොඩාක් අසරණ තත්ත්වයටපත් වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ ඇය දරුවන් නොමැතිකම නිසා සමහර විට අවුරුද්ද එකහමාර දෙක දරුවෝ නැතිවීම නිසා ගොඩාක් ඥාතීන්ගෙන් එන ප්‍රශ්නවලදී කොහොමද ඒකට විසඳුමක් ලබන්නේ කියන කාරණය තමයි අද අපි මේ වැඩසටහන් තුළින් අපි කතා කරන්නේ. පින්වත් මෑණියන් වහන්සේ අපිට බොහොම හොඳින් මේ කරුණ කාරණා වටහා දුන්න. පින්වත් මෑණියන් වහන්සේ මේ විදිහට දරුවන් නොලැබෙන්නට වර්තමානය තුළ ඒ තරුණ බිරින්දෑවරුන්ට යම් යම් හේතු තියෙනවද පින්වත් මැනින්නස මේ වර්තමානය තුළ මේක බහුල වශයෙන් සිද්ධ වෙන දෙයක් නිසාවෙන් මේකට යම් හේතුවක් තියෙනවද දරුවන් නොලැබෙන්නට ඔව් ඇත්තටම තිරේෂ එක වර්තමානයේ මේ අපි ජීවත් වෙන සමාජයේ බහුලව දකින්න ලැබෙන ප්‍රබල ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා අපේ මහමෙහුන අසපු වලින් නොයේකුත් වැඩසටහන් පවා ඒකට දියත් කරනවා ක්‍රියාත්මක කරනවා පින්වන්ත දරුවන් ලැබීම පිණිස ඔවුන්ට ඒ දෙමව්පියන්ට ඒ විවාහක යුවලට ලොකු උපකාරයක් අසුපු වලින් පවා සිදු කරනවා. මොකද ඒක එච්චරකට කාලිත මේ කාලීන ප්‍රශ්නයක් වෙලා තියෙනවා අද කාලේ. ඉතින් මේකට විවිධ හේතුන් තියෙනවා. සමහර විට අපි දකිනවා ඒ සැමියා බිරිඳම කතා වෙනවා අපේ තාම ආර්ථික තත්ත්වය ආර්ථික පසුබිම තව ශක්තිමත් නැහැ. අපේ ආර්ථිකත්වය තාම ශක්තිමත් නැති නිසා තවදුරටත් අපි මුදල් උපයාගෙන අපේ ආර්ථිකය ශක්තිමත් කරගෙන අපි දරුවෝ දරුවෝ බිහි කරමු කියන ඒ දෙදෙනාගේම ඒකමතික තීරණය නිසා දරුවෝ හදන එක ප්‍රමාද වෙලා තියෙනවා. නමුත් ඒක බාහිර සමාජය දකින්නේ නැහැ. පවුලේ ඥාතීන් දන්නේ නැහැ. එතකොට ඒ ඥාතීන් ගොඩාක් චෝදනා කරන්නේ බිරිඳට. ස්වාමියාට නෙමෙයි. කාන්තාවට තමයි චෝදනා කරන්නේ. ඇය වඳ ගැහණියක් කියලා, එයා වාසනාවන්ත කෙනෙක් කියලා මේ විදිහට මේ ගොඩාක් චෝදනා ලබන්නේ බිරිඳ සාමියා නෙමෙයි. නමුත් සමහරලාට ප්‍රබලව දරුවෝ හදන්නේ නෑ දැමම කියන තීරණයේ දැඩිව ඉන්නේ ස්වාමියා වෙන්න පුළුවන්. දැන් බිරිඳ කැමති දරුවෙක් හදන්න, දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න. නමුත් ස්වාමියා කියන නෑ තාම අපේ ආර්ථිකය ශක්තිමත් නැහැ කියලා. ඒ වගේ ප්‍රශ්න නිසා දරුවෝ නැලබෙන්න අද කාලේ හේතු තියෙන. ඊළඟට සමහර විට හිතනවා අපි දෙන්නම කාර්ය බහුලයි. දැන් ස්වාමියා බිරිඳ දෙන්නම රැකියාවන් කරනකොට දෙන්න හිතනවා අපි දරුවෙක්ව මේ ලෝකෙට බිහි කළොත් එහෙම කවුද ඒ දරුවව හදා වඩා ගන්නෙ? කවුද ඒ දරුවව රැක බලා ගන්නේ? කවුද දරුවගේ තනිනොතනිය තින්නේ? අපි දෙදෙනාම රැකියා කරන නිසා දරුවව රැක බලා ගන්න කෙනෙක් නැහැ. ඒ නිසා සමහර විට තිරේෂ සමහර ස්වාමියා බිරින්දෑවරු කතා වෙනවා සදහටම දරුවෝ හදන්නේ නැහැ කියන තීරණයට එන අය ඉන්නවා. එච්චර දැඩි තීරණවලට එන අය ඉන්නවා. ඒ වගේම තමයි පින්වත්නි දරුවෙක් ඔබේ කුසට අම්මා කෙනෙක් නම් ඔබේ කුසට ඒ දරුවෙක් පිළිසිඳ ගන්න පින සම්පූර්ණ වෙන්න ඕනේ. ඔබේ හිතේ කැමැත්ත, ඔබේ හිතේ පැතුමක් තිබ්බට ඒ පැතුමෙන් ඒ කැමැත්තෙන් කවදාවත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ ඒකට අවශ්‍ය පින මෝරන්න ඕනේ. ඒ පින මෝරපු දවසට තමයි දරුවෙක් කුසේ පිළිසඳ ගන්නෙ. දැන් තිරේෂා බලන්න අපගේ සිද්ධාර්ථ කුමාරයාත් ඒ වගේම යශෝදරා දේවියත් රාහුල කුමාරයාව යශෝදරා දේවියගේ කුසේ පිළිසඳ ගන්නකොට දෙදෙනා විවාහ වෙලා අවුරුදු 13ක්. අවුරුදු 13කට පස්සේ තමයි සිද්ධාර්ථ කුමාරයන්ට දාව යශෝදරා දේවියගේ කුසේ රාහුල කුමාරයා පිළිසඳ ගත්තේ. එතකොට ඒ පින්වන්ත පුත් කුමරා කුසේ පිළිසඳ ගන්න සුදුසු කාලය ඒ සුදුසු අවස්ථාව ඒ සුදුසු පින මෝරණකම් අවුරුදු 13ක් ගත වුණා. ඉතින් ඒ වගේ තමයි අපි ඔබ බලාපොරොත්තු වුණාට ඔබේ හිතේ පැතුමක් තිබ්බට ඔබ අපේක්ෂා කළාට අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් සමහරවිට ඔබේ කුසේ දරුවෙක් පිරිසිඳ ගන්නෑ. සමහරට ඔබට ඒ වෙනුවෙන් අවුරුදු 10ක් 15ක් බලාගෙන ඉන්න වෙනවා. ඉවසන්න වෙනවා. ආන් ඒ නිසා ඒ වගේත් අර පින කර්මය විපාක දෙන විදිහ අපිට කියන්න බැහැ නේ තිරේෂා. ඒ නිසා ඒ කර්මය කර්ම ඵලය කියන එකත් ගොඩාක් මේකට බලපානවා. විශේෂයෙන්ම සමහර විට දැන් අපි අහලා තියෙනවා බුද්ධ කාලයේ පවා එක්තරා රාජකුමාරයෙක් හිටියා බෝධි රාජකුමාරයා කියලා. මේ බෝධි රාජ කුමාරයා කෝකනද කියලා විශාල මාලිගාවක් හදලා ලස්සන මාලිගාවක් ඉදි කරලා ඉස්සල්ලාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා තමයි ඒ නිවසට බුදුරජාන් වහන්සේ සහ සංඝයා වැඩම කරවලා දානේ පූජා කරනවා. ඉස්සලාම පදිංචිට යන්න කලින් මාළිගයට. එතකොට ඔහුට දරුවෝ නැහැ. රාජකුමාරයාට දරුවෝ නැහැ. දරුවෝ බලාපොරොත්තු වෙන් පහළ මාලයේ සිට රතු පළසක් ඉහළ මාලය දක්වාම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වැඩම කරන්නට පළසක් එළනවා. ඒ පළසක් එළලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මට දරු සම්පත් තියෙනවා මටත් මගේ බිරිඳටත් දරු සම්පත් තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ මේ ඵලසමතින් වඩිත්වා කියලා කාටවත් නොකිය හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මාලිගයට වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේගේ පිටිපසෙන් වැඩම කරන ආනන්ද ස්වාමීන් වහන්සේ දිහා බලනවා. බලලා අර පළස ළඟම නතර වෙනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බෝධිරාජ කුමාරයාට කියනවා කුමාරය භාග්‍යතුන් වහන්සේ මේ පළසින් වඩින්නේ නැහැ. ඒ නිසා මේ රතු පළස ඉවත් කරන්න කියනවා. ඉතින් ඒ රතු පළස ඉවත් කරාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඉහළ මාලයට වැඩම කරන්නේ. දන්පැන් පූජා කරලා ඉවරුණාට පස්සේ ධර්මයේ දේශනා කළාට පස්සේ බෝධිරාජ කුමාරය අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඇයි ඔබ වහන්සේ මම එළපු රතු පළසින් වැඩම කළේ නැත්තේ කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පිනත් රාජකුමාරය ඔබ ඒ රතු පලස එළුවේ යම් අදිෂ්ඨානයක් නිසාද ඒ අදිෂ්ඨානයේ පැතුම ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසයි මම මේ රතු පලසෙන් වැඩියේ නැත්තේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් රාජකුමාරය මේ ඔබේ පැරණි කර්ම විපාකයක්. කලින් ජීවිතයක බෝධිරාජ කුමාරයයි ඇගේ බිරිඳයි නැවක නැගලා මුහුදු ගමනක් යනකොට ඒ නැව කැඩිලා මුහුදුපත් වෙනවා. ඒ මුහුදුපත් වෙච්ච නැවේ තිබ්බ ලෑල්ලකට ගොඩ වෙලා මේ යුවල සේන්දු වෙන්නේ එක්තරා දූපතකට. ඒතර මේ නැවෙන් ඉතිරි වෙන්නේ තිරේෂා මේ දෙන්නා විතරයි. අනිත් ඔක්කොම මරණයටපත් වෙනවා. මෙයාලා දෙන්න ගොඩ බහින මේ දූපතේ මිනිස් වාසයක් නැහැ. මේ දූපතේ ඉන්නේ කුරුල්ලෝ. කුරුල්ලෝ තමයි කැදලි හදාගෙන කුරුල්ලෝ තමයි ජීවත් වෙන්නේ. ඉතින් දැන් කන්න බොන්න දෙයක් නැහනේ. මේ දෙනා මොකද කළේ? ගිනි අඟුරු ගොඩක් ගහගෙන කුරුළු බිත්තර කඩ කඩා අර ගින්දරෙන් ගිනි අඟුරු වලින් පුලුස්ස පුලුස්ස කුසගිනි නිවාගත්තේ මොනවෙන්ද? බිත්තර වලින්. කුරුළු බිත්තර වලින්. එලට බිත්තර නැති දවසට චූටි කුරුළු පැටව් ගින්නෙන් පුලුස්සගෙන තමයි ආහාරයට ගත්තේ. ඒතොර අර පුංචි බිත්තර පුංචි කුරුළු පැටව් ආහාරයට අනුභව කරපු නිසා එතනින් ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වුණ නිසා මෙලොවට තාම කුරුළු පැටියේ කෙලිය දකින්නත් කලින් ඒ බිත්තරේ කඩාගෙන අනුභව කරපු නිසා ඒ කර්ම විපාකය නිසා ඔවුන්ට මේ ජීවිතේ දරුවෝ නැහැ දරු සම්පත් නැහැ කොච්චර ආස කරත් දරු සම්පත් නැහැ ඒ වගේම තවත් එක සිද්ධියක් තියෙනවා ආනන්ද ආනන්ද නෙමෙයි අපුත්තක සිටුවරයා. අපුත්තක කියලා සිටුවරයෙක් කියනවා ඒ සිටුවරයාට දරුවෝ නැහැ. ඒ නිසා තමයි යහුව හඳුන්වන්නේ අපුත්තක කියලා. දරුවෝ නැති සිටුවරයා. ඒතර මේ සිටුවරයාට දරුවෝ නැති වෙන්න හේතුව කලින් ජීවිතයක දීපල වෙනුවෙන් දීපල වෙනුවෙන් තමන්ගේ සහෝදරයාගේ තමන්ගේ මල්ලිගේ දරුවා ඝාතනය කරලා තියෙනවා. දේපළ වෙනුවෙන්. ඒ දරුවව ඝාතනය කරපු නිසා ඒ ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කළ නිසා ජීවිත පාසා ඔහුට දරුවෝ නැහැ. ඒ නිසා ඌ හැඳින්වුවා අපුත්තක සිටුවරයා කියලා. එහෙනම් පින්වත්නි ඔබට දරු සම්පත් නැත්නම් සමහරට අවුරුදු ගාණක් දරු සම්පත් වෙනුවෙන් ගොඩාක් ගොඩාක් වෙහෙස මහන්සි වෙච්චි ඔබට දරු සම්පත් නැති වෙන්න හේතුවක් වෙන්න පුළුවන් ඔබ ඔබට නොදකින ඔබ නොදන්න ඔබට නොපෙනෙන පැතිකඩක් ඒක තමයි කර්මය කර්මඵලය. ඒතර ඒ කර්ම කර්මඵලය නිසා කොයිතරම් පැතුම් පැතුවත් කොයිතරම් පුද පූජාවන් කළත් දරු සම්පත් නොලැබෙන්න ඒක හේතු වෙනවා. ඉතින් ඔය කියන කාරණා තමයි තිරේෂා දරු සම්පත් නොමැති වෙන්න මේ වර්තමානයේ හේතු හැටියට අපිට පෙන්වන්න පුළුවන්. බොහොම හොඳින් පින්වත් මෑණියන් වහන්ස අපිට ඒ දරු සම්පත් නොලැබීමට මොන වගේ කරුණු කාරණාද බලපාන්නේ කියන කාරණාව පිළිබඳව පහදා දුන්න. පින්වත් මෑණියන් වහන්ස පින්වත් දරුවෙක් ලබන්නට නම් මවක් ධාර්මිකව අනුගමනය කළ යුතු වත්පිළිවෙත් මොනවාද? අපි මේ ගැනත් අපි මේ වෙලාවේ බලාගෙන ඉන්න අයව දැනුම්පත් කරමු. ඔව්. දරුවෙක් වුණාම ඇත්තට මේ දරුවා නිකම්ම නිකන් දරුවෙක් වෙන්න බැහැනේ. ඒ දරුවා කවුද වෙන්න ඕනි? පින්වත් පින්වත් දරුවෙක් වෙන්න ඕනි. පින්වන්ත දරුවා තමයි දෙමව්පියන්ට වාසනාව ගේන්නේ. දෙමව්පියන්ට සතුට ගේන්නේ. දෙමව්පියන්ට සැනසීම ගේන්නේ පින්වන්ත දරුවෙක්. ඒතර පින්වන්ත දරුවෙක් ලබනවා කියන කාරණය අපි හිතන තරම් ලේසි නෑ. එතකොට පින්වන්ත දරුවෙක් ලබන්න අපිට සම්පූර්ණයෙන්ම මවට බර දෙන්න බෑ. එතනදී දරු සම්පත් පින්වන්ත දරු සම්පතක් ලබනද ස්වාමියා සහ බිරිඳ කියන දෙදෙනාම පිළිය යුතු වත්පිළිවෙත් තියෙනවා. පිළිවෙත් සපුරන්න ඕනේ. ඒ පිළිවෙත් සපුරන විදිහක් ගැන අපේ පින්වත් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කියා දීලා තියෙනවා. ඒ තමයි දරු සම්පතක් බලාපොරොත්තුෙන් ඉන්න යෝන් තරුණ ස්වාමියා සහ බිරිඳ සතියක් එක දිගට උතුම් රහතන් වහන්සේලාව සිහි කරලා අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙන්න ඕන. අෂ්ටාංග උපෝසත සීලය සතියක් පුරාවට නොකඩව සීලය ආරක්ෂා කරන්න ඕනි. ඒ සතිය පුරාවට උදේ හවස දෙදෙනාම එකතු වෙලා හොඳට තෙරුවන් වන්දනා කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේට මල් පහන් පූජා කරලා පිරිත් සජ්ජායනා කරමින් බණ භාවනා කරමින් උදේ සවස හොඳට තෙරුවන් වන්දනා කරන්න ඕනි. ඒ වගේ මේ සතිය පුරාවට ඒකට අපි කියන්නේ පේ වෙනවා කියලා. ඒ වෙනුවෙන්ම ජීවිතේ කැප කරන්න ඕනි. පින්වන්ත දරු සම්පතක් ලබන්න කැප වෙන්න ඕනි. ඒතකොට කැප කිරීම සතුටෙන් කරන්න ඕනි. වදයක් හැටියට නෙමෙයි සතුටෙන් ඒ වගේම විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් මේ කටයුත්ත කරන්න ඕනි. ඒ සතිය පුරාවටම පුළුවන් විදිහට ශක්ති පමණින් ඒ අම්මා තාත්තා දෙදෙනා එකතු වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි. ඒ වගේම ධර්මයේ හැසිරෙන්න ඕනි. බුදු වුණ භාවනා, මෛත්‍රී භාවනාව ආදිය කරන්නට ඕනි. ඒ වගේම උතුම් සංඝ රත්නයේ බැහැ දකින්නට ගිහිල්ලා සංඝයාට දන්පැන් පූජා කරලා වන්දනා කරන්න ඕනි. මේ කියන්නේ තිරේෂා මේ සතිය පුළුවන් තරම් පින පින් පින් බලය ශක්තිමත් කරගන්න ඕනේ. ධාර්මිකවම කල් ගෙවන්න ඕනි. ඊළඟට හැමදාම සවස බුදුන් ඇඳලා දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන්න ඕනි. හැබැයි ඒ සතියේ පින් අනුමෝදන් කරනකොට කවදාවත් ඒ පින් දෙනකොට දෙවිවරුන්ගෙන් අනේ මට දරු සම්පතක් ලැබේවා කියන පැතුම ඉල්ලන්න හොඳ නෑ. ඒ සතිය තුළ. ඒ සතිය තුළ සාමාන්‍ය විදිහට සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් ඇතුළු ඒ පින්වත් දෙවිවරුන්ට පින් දෙන්න ඕනි Taman රැස් කරපු පින සිහි කර කර. ඒ විදිහට ඒ සතියේ ගත කරලා ඊට පස්සේ ඒ ස්වාමියා බිනිද දෙදෙනාම යන්නට ඕනේ මේ ශ්‍රී ලංකා ද්වීපයේ තියෙන උතුම්ම ස්ථානයට උතුම්ම නගරයට ඒ තමයි අනුරපුර පුණ්‍ය භූමියට. අනුරාධපුරයට ගිහිල්ලා ඔබ දෙදෙනා මුලින්ම යන්නට ඕනි. ඒ අප භාග්‍යවතුන් වහන්සේට සම්බුද්ධත්වයට සෙවන සලසලපු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බැහැ දකින්නට වන්දනා කරන්නට යන්න ඕනි. මේ උඩමළුවේ වැඩ සිටින ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බැහැ දකින්නට ගිහිල්ලා බෝධීන් වහන්සේ වටා තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරන්න ඕනේ. ප්‍රදක්ෂිනා කරලා බෝධීන් වහන්සේට මල් පහන් සුවඳුන් පැන් ආදී පූජා කරලා හොඳට ශ්‍රද්ධාවෙන් තෙරුවන් වන්දනා කරලා පිරිත් සජ්ජායනා කරලා භාවනා කරලා ඒ පින දෙවිවරුන්ට අනුමෝදන් කරන්නට ඕනි බෝධීන් වහන්සේගේ ඒ බෝ මළුවේ. ඊට පස්සේ දෙදෙනාම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු ඒ උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කරන්නට යන්න ඕනේ. මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කරන්නට ගිහිල්ලා මුලින්ම ඒ පහන් දැල්වලා ඊළඟට මල් මල් ආසනය තැම්පත් කරලා රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ තුන් වතාවක් තෙරුවන් ගුණ සජ්ජායනා කරමින් ප්‍රදක්ෂිනා කරන්න ඕනේ. මහා සෑ රජාණන් වහන්සේ තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරලා මහා සෑයේ පහළ පේසාවලල්ලේ පාදම තියෙන්නේ. ඒ පාදමේ දෙදෙනාම නලල තියලා වන්දනා කරලා ජීවිතේ පූජා කරන්න ඕනි. ඒ භාග්‍යතුන් වහන්සේව මම සරණ යනවා. බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා. උතුම් ධර්මය මම සරණ යනවා. ධර්ම රත්නයට මාගේ ජීවිතේ පූජා වේවා. ශ්‍රාවක සංඝරත්නය මම සරණ යනවා. ශ්‍රාවක සංඝරත්නයට මාගේ ජීවිතේ පූජා වේවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් මහ සෑයට මාගේ নমස්කාරය වේවා. උතුම් මහ සෑයට මාගේ ජීවිතයේ පූජා වේවා කියලා උතුම් තෙරුවනටත් උතුම් මහ සෑයටත් තමන්ගේ ජීවිත පූජා කරන්න ඕනි දෙන්නම. සැමියා බිරිඳ දෙන්නම. ජීවිතේ පූජා කරලා ඊට පස්සේ හොඳට සෑය පේන තැනකට ඇවිල්ලා. ඒ කියන්නේ සෑමලුවේ පිටිපස්සට වෙන්න ආවහම තිරේෂ හොඳට මහසෑ රජාණන් වහන්සේ පේනවා. ඒ පිටිපස්සට ඇවිල්ලා මහසෑ රජාණන් වහන්සේ පේන තැනට ඇවිල්ලා හොඳට තෙරුවන් වන්දනා කරලා මල් පහන් පූජා කරලා ඊළඟට දම්සක් පැවතුම් සූත්‍රය රතන සූත්‍රය කර්ණීමේත සූත්‍රය වාගේ උතුම් සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව ආදී භාවනාවන් වඩලා කලබලයක් නැහැනේ නිස්කලංකව පැය දෙක තුන අරගෙන මේ විදිහට වන්දනා කරන්න ඕනේ. හොඳට වන්දනා කරලා ඊට පස්සේ ඒ පින දෙවියන්ට අනුමෝදන් කරන්න ඕනේ. සක් දෙවිඳුන්ට, සතරවරම් දෙවරුන්ට, තවතිසා වැසි දෙවියන් ඇතුළු සදෙව්ලෝ වාසී සියලුම දෙවියන්ට ඊළඟට මහා සෑය වන්දනා කරන්නට රෑ දවාලේ වැඩම කරන සියලු දෙව් බමුන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ. පින් අනුමෝදන් කරලා ඔබ ආරාධනා කරන්න ඕනි දෙවි බඹුන්ට ආරාධනා කරන්න ඕනි කුසේ පිළිසිඳ ගන්න කියලා. එහෙනම් තිරේෂා පින්වන්ත දරුවෙක් කුසට එන්නේ කොහෙන්ද? කොහෙන්ද? එක්ක බ්‍රහ්ම ලෝකයෙන්. එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකයෙන්. ඒතර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජෙක් හෝ දිව්‍ය ලෝකයේ ඉන්න දිව්‍ය පුත්‍රයෙක් හරි තමයි පින්වන්ත දරුවෙක් හැටියට මව් කුසේ පිළිසිඳ ගන්නෙ. එහෙම නැතු ඕන තරම් සතර අපායන් චුත වෙන අය පිං මදාය කුසේ පිරිසිඳ ගන්නවා. හැබැයි පිංවන්ත නැහැ. එනම් පිංවන්ත බ්‍රහ්ම රාජයෙක්ට දෙවියෙක්ට තමන්ගේ කුසේ පිරිසිඳ ගන්න කියලා ආරාධනා කරන්න ඕනි. ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ඒ අම්මා, ඒ කියන්නේ තරුණ බිරිඳ ආරාධනා කරන්න ඕනි පින්වත් දෙවිවරුනි, පින්වත් බ්‍රහ්ම රාජවරුනි. සුගති ලෝකයක් වූ මේ මනුස්ස ලෝකේ ඉපදෙන්නට බලාගෙන සිටින පින්වත් ඔබ වහන්සේලාටයි මම මේ ආරාධනා කරන්නේ. මම බුදුරජාණන් වහන්සේව සරණ ගියපු ශ්‍රාවිකාවක්. මම උතුම් සීලයක් ආරක්ෂා කරන බුදුරජාණන් වහන්සේගේ දියණියක්. ඔබ වහන්සේ සීලවන්ත වූ ගුණවන්ත වූ මාගේ කුසේ පිළිසිඳ ගන්නාසේක්වා මේ මේ බුදුසසුනත් මේ රට ජාතියත් ආරක්ෂා කරන්න ඔබ වහන්සේ මාගේ මව් කුසේ පිලිසිඳගෙන ඔබ වහන්සේව ආදරෙන් රැක බලා ගන්න බවට අප දෙදෙනාම පොරොන්දු වෙනවා. ඒ නිසා මේ මව් කුසේ මගේ මව් කුසේ පිරිසිඳ ගන්නසේක්වා. මේ සිංහල ජාතියත් මේ බෞද්ධ ආගමත් ආරක්ෂා කරගන්න ඔබ වහන්සේ මගේ කුසේ පිරිසිඳ ගන්නාසේක්වා කියලා තුන් වතාවක් දෙවියන්ට බමුණට ආරාධනා කරන්න ඕනි. ඒ විදිහට ශ්‍රද්ධාවෙන්ම සැදැහෙන්ම විශ්වාසයෙන්ම ඒ විදිහට දෙවියන්ට ආරාධනා කරොත් දිව්‍ය ලෝකයේ හෝ බ්‍රහ්ම ලෝකයේ හෝ ආයුෂ අවසන් වෙලා චුතවෙන්ට ආසන්න දෙවියෙක් හෝ බ්‍රහ්මෙක් ඒ අහිංසක අම්මගේ වචනයට ඇහුම්කන් දීලා අනිවාර්යෙන්ම සුළු කාලෙකින්ම ඒ අම්මගේ කුසේ දරුවෙක් හැටියට, මනුස්ස දරුවෙක් හැටියට පිළිසිඳ ගන්නවාමයි. ඒ විදිහට දිව්‍ය ලෝකයෙන්, බ්‍රහ්ම ලෝකයෙන් දරුවෙක් කුස පිළිසිඳගෙන පින්වන්ත දරුවෙක් මේ ලෝකෙට බිහි කරපු අම්මලා තාත්තලා අපිට ඇවිල්ලා ඒ විස්තර කියලා තියෙනවා. මේ විදිහට පිළිවෙත් පුරලා දරුවෙක් ලැබුණා කියලා අපිට ඇවිල්ලා කියලා තියෙනවා තිරේෂ. ඒ නිසා පින්වත් ඔබ දෙපළම ශ්‍රද්ධාවෙන් යුක්තව විශ්වාසයෙන් යුක්තව ඒවත් පිළිවෙත් කරොත් අනිවාර්යෙන්ම දරු සම්පතක් ඔබට ලැබෙනවාමයි. පින්වත් දරුවෙක් ලබන්නට නම් එක පාර්ශවයකට විතරක් මේක බාර දීලා ඉන්නට බෑ. ඒක නිසා මේ පාර්ශව දෙක තුලම පින්වත් මෑණියන් වහන්සේ බොහොම හොඳින් පැහැදිලි කරා කොයි ආකාරයෙන්ද ධර්මානුකූලව මේ පිළිවෙත් අනුගමනය කරමින් පින්වන්ත දරුවෙක් ලබන්නේ කියන කාරණාව පිළිබඳව. අපි තවදුරටත් මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම්. හැබැයි මේ මොහොතේ සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. කෙටි විරාමයකින් අනතුරු නැවත වතාවක් මුණ ගැහෙමු. you විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ දම්සරණී සඳහම් පිළිසඳර සමගින් විරාමයෙන් අනතුරුව අපි හිතුව කතා බහ කරන්න දැන් විවාහ ජීවිතයට ප්‍රාප්ත වෙච්ච යුවලකගේ බලාපොරොත්තු අපේක්ෂාව පින්වන්ත දරුවෙක් ලබන එක. පින්වත් මෑණියන් වහන්සේ මේ බොහෝ දෙනෙක් මවකුසක දරුවෙක් පිළිසඳගත්ත දා ඉඳලා දැන් අපේ අම්මලා තාත් අපේ අම්මා වුණත් ඒ විදිහට තමයි කටයුතු කරේ. ඒ කියන්නේ බොහොම හොඳ සූදානමක් තියෙනවා. Tamanගේ දරුවට ගොඩාක් ආදරයෙන් සෙනෙහසෙන් කෑම බීම වලින් පවා ඇඳුම් පැළඳුම් වලින් පවා Tamanගේ හැසිරීම් ඉරියව් රට මේ සියල්ලක්ම දරුවන් වෙනුවෙන් වෙනස් කරගන්නවා. පින්වත් මෑණියන් වහන්සේ අපි මේ ගැනත් පහදා දෙමු. කොයි ආකාරයෙන්ද දරුවෙක් Tamanගේ කුස තුළ පිළිසිඳගත් කාලය තුළ ඒ මව කටයුතු කළ යුත්තේ කියන කාරණාව ගැන. ඔව් ටිරේෂා. අපි කලින් විරාමයට කලින් අපි කතා කළා පින්වන්ත දරුවෙක් කුසේ පිළිසිඳ ගන්නට ලබන්නට නම් ඒ අම්මා තාත්තා කරන්න ඕන ඉවත් පිළිවෙත් මොනවාද කියලා. ඒතර විශේෂයෙන් මේ වගේ වත් පිළිවෙත් කරලා කුසට දරුවෙක් ආපු අම්මා කෙනෙක් ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. කියන්නේ ඕනම අම්මා කෙනෙක් තමන්ගේ කුසේ දරුවෙක් පිරිසඳ ගත්තා කියලා මුලින්ම අඳුනගත්ත මොහොතේම මොහොතේ මේ අම්මා හොඳට කනබොන දේවල් වලින් පරිස්සම් වීම කියන එකට වඩා කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා තේරෙනවා. සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් මේක මේ දරුවෙක් පිළිසඳ ගැනීම කාලෙට විතරක් කරලාම ඇතිද කියලාත් හිතෙන්න පුළුවන්. එතනින් එහාට ආයෙත් ඒ අය අර සාමාන්‍ය ජීවිත රටාවට ඔය කියන්නේ ඔබ මතක තියාගන්න ඔබ ඒ වගේ මහසෑය වන්දනා කරලා තෙරුවනේ ආශිර්වාදයෙන් යුක්තව දරුවෙක් ලැබුණට පස්සේ ඔබට තෙරුවන අමතක වුණොත් බුදුරජාණන් වහන්සේ අමතක වුණොත් ඔයාලට ඒ භාග්‍යතුන් වහන්සේව අමතක කිරීම කියන දෙය ලොකුවට ඔබේ ජීවිතේට ඔබේ දරුවට ඒක බලපාන්න පුළුවන්. ඒ නිසා දරුවෙක් කුසේ පිරිසිඳ ගත්ත මොහොතේම ඒ අම්මට මතක් වෙන්න ඕනි බුදුරජාණන් වහන්සේව. ඒ දරුවා කුසේ පිරිසිඳ ගත්ත මොහොතේම ඒ අම්මා තෙරුවන් වන්දනා කරලා පංචශීලය සමාදන් වෙලා පිරිත් සජ්ජායනා කරලා දෙවිවරුන්ට පින් අනුමෝදන් කරලා කුසේ මේ මොහොතේ දරුවා පිරිසිඳ ගත්තා කියලා දැනගත්ත ගමන්ම තමන්ගේ ජීවිතයත් පිරිසිඳ ගත්ත ඒ පුංචි කලලනේ මුලින්ම කුසේ පිස්ස ගන්න පොඩි කලලයක්. නමුත් ඒ කලලය පවා ජීවයක් තියෙනවා. ඒ ඒ ජීවයක් තියෙන ඒ කලලේ, මනුස්ස කලලය තමන්ගේ දරුවා තෙරුවනට පූජා කරන්න ඕනේ. මහ සෑයට පූජා කරන්න ඕනි. මේක කරන්න ඕනි කොයි වෙලාවේද? තමන්ගේ කුසට දරුවෙක් පිරිසිඳ ගත්තා කියන ආරංචිය ඒක තමන් දැනගත්ත මොහොතේමයි මේක කළ යුත්තේ. ඊට පස්සේ දිගටම මේ අම්මා විශේෂයෙන්ම විශේෂයෙන්ම මව උදේ හවස තෙරුවන් වන්දනා කර කර තෙරුවන් වන්දනා කර කර නිතර නිතර නිතර නිතර තෙරුවනේ ආශිර්වාදයේ රැකවරණය Tamanටත් දරුවටත් ලබන්න ඕනි. ඒ ආශිර්වාදය පතන්න ඕනි. ඒ වගේම තමයි තිරේෂා ඒ කාල සීමාව තුල දරුවා කුසේ වැඩෙන කාල සීමාව තුල ඒ අම්මට ගමන් බිමන් යන්න යන්න පුළුවන් කාලයේදී පුළුවන් තරම් පූජනීය සිද්ධස්ථාන වන්දනා කරන්න යන්න ඕනි. මහසෑය, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, දල්දා මාලිගාව මේ වගේ එහෙම නැත්නම් තමන්ගේ නිවසේටම ආසන්නම පුණ්‍ය භූමිය වෙන්න පුළුවන්. නිතර නිතර නිතර නිතර මේ පුණ්‍ය භූමීන් වන්දනා කරන්නට යන්න ඕනේ. ඊළඟට සංඝයාට දන්පැන් පූජා කරන්නට සංඝයා දැක බලා වන්දනා කරන්නට පින් රැස් කරගන්නට ඒ මව ඒ කුසේ දරුවෙක් පිරිසිදු ගත්තේ අම්මා ගොඩාක් කටයුතු කරන්නට ඕනි. ඒ වගේම තමයි තිරේෂ සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා මාස 7ක් වගේ කාලයක් ඒ කුසට මාස 7ක් වගේ සම්පූර්ණ වෙනකොට ඒ දරුවට දරුවගේ හොඳට ශ්‍රවණ ඉන්ද්‍රිය හොඳට වැඩිලා තියෙන්නේ. කියන්නේ මාස 7ක කුසක් තියෙන අම්මා කෙනෙක්ගේ ඒ කුසේ ඉන්න දරුවට වටපිටාවේ කරන කියන ඇහෙන දේවල් හොඳට ඇහෙනවා. අම්මා කතා කරන දේවල්, ගෙදර කතා කරන දේවල් හොඳට ඇහෙනවා. ඒ නිසා ඒ කාල සීමාව තුළ නිතර අම්මා ප්‍රිය වචන කතා කරන්න ඕනේ. ඊළඟට ඒ ගෙදර ඉන්න අය පවා ස්වාමියා ඊළඟට ඒ ගෙදර ඉන්න අනිත් අය පවා නිතර නිතර හැම වෙලේම අර ප්‍රියමනාපව එකිනෙකාට මෙත් සිතින් යුක්තව කතා බස් කරන්න ඕනේ. අම්මා විතරක් නෙමෙයි මේ සුදුසු පරිසරය නිවස තුළින් වටපිටාව තුළින් නිර්මාණය නිර්මාණය වෙන්න ඕනේ. කියන්නේ ගෙවල් වල අඩදඹර වෙනවා නම්, රණ්ඩු සරුවල් වෙනවා නම්, බහිම්බස් වීම වෙනවා නම්, දැන් ස්වාමියා බිරිඳ අතර බහිම්බස් වීම වෙනවා නම් ඒ කුසේ ඉන්න දරුවට ඒක දැනෙනවා. එතකොට ඒ කුසේ ඉන්න දරුවගේ මානසිකත්වයට සහ ඒ කායික මානසික නිරෝගී භාවයට ඒක බලපානවා. ඉතින් ආන් ඒ නිසා ඒ කාල සීමාව තුළ විශේෂයෙන්ම ඒ අම්මත් තාත්තත් තමන්ගේ ආදරණීය දරුවා වෙනුවෙන් තමන්ගේ ලේ මස් වලින් හැදෙන දරුවා වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕනේ. ඊළඟට නිතර පිරිත් ඇහෙන්න සලස්වන්න ඕනේ. ඒ කියන්නේ gedara නිතර පිරිත් ධර්මයන් නිතර ශ්‍රවණය වෙන්න සලස්වන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඊළඟට අම්මා නිතර මෛත්‍රී භාවනාව වඩන එක තිරේෂා ගොඩාක් වටිනවා. නිතරම මෛත්‍රී භාවනාව හඬ නගා ශබ්ද නගා කරනවා නම් ඒක ගොඩාක් වටිනවා. ඒක දරුවට ලොකු සෙතක් ශාන්තියක් යහපතක් බවට පත් වෙනවා. ඊළඟට තීරේෂා අපි හිතමුකෝ ඒ දරුවගේ ඒ කියන්නේ අම්මගේ කුස මාස 8හමාරක් 9ක් විතර කියන දරුවා මේ ලෝකෙට එළිය දකින්නේ ඒ දරු ගැබ හොඳට මෝරලා තියෙන අවස්ථාවේ රෝහල්ගත වෙන්න උනා කියලා. උත්තරේ රෝහල් ගත වුණාට පස්සෙත් ඒ අම්මා රෝහලට යන්න ඕනෙත් ඒ ඉන්න කාර්ය මණ්ඩලය කියන්නේ වෛද්‍යවරුන්ට හෙදියන්ට කාර්ය මණ්ඩලය අනිකුත් සේවක සේවිකාවන්ට මෛත්‍රිය වඩ වඩා මෙත්සිත වඩ වඩා ඊළඟට විශේෂයෙන්ම අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන සිහි කර කර සිහි කර කර අඟුලිමාල පිරිත නිතර නිතර සජ්ජායනා කරමි. ඇය කල්ගත කරන්න ඕනි. ඊළඟට තිරේෂ දැන් හිතන්නකෝ දරුවෙක් කුසේ දරාගෙන ඉන්නවා කියන්නේ ලොකු කායික වේදනාවක්නේ ඒ අම්මට. ඒතර ඒ කායික වේදනාවන් එනකොට ඒ කායික වේදනාවන් එනකොට දරුවා ගැන පුංචි අල්ප මාත්‍රයකවත් ගැටුණු සිතක් ඇති කරගන්න හොඳ නැහැ. සමහර විට මේ වේදනාව විඳිනකොට දරුවට අම්මට දරුවව එපා වෙන්න පුළුවන්. අනේ මට දරුවෝ ඕනේ නැහැ. එච්චරකට ඒ ඒ වේදනාව සමහරලාට ඉවස ගන්න විඳ දරා ගන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවට ඒ මෙත් සිතින් යුක්තව බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහි කර කර සිහි කර කර ඒ කායික වේදනාවන් දුරු කරගන්න යටපත් කරගන්න ඉවසීමෙන් මෙත් සිතින් යුක්තව ඒ අම්මා කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕනි. දැන් අපි දන්නවා කවුද සීවලී කුමාරයා. සීවලී කුමාරයාගේ අම්මා සුප්පාවාසා. මාස 7යි දවස් 7ක්. අවුරුදු 7යි මාස 7යි දවස් 7කුත් කුසේ දරුවව හොයාගෙන හිටියා. හැබැයි ඒ කුසේ වේදනාවන් ඇති වෙන හැම වෙලාවකම සුප්පාවාසා කුස අතකගා බුදුගුණ සිහි කරලා ඒ වේදනාව දුරු කළා. එතකොට වර්තමානයේ වුණත් අම්මලා ඒ කුසේ යම් වේදනාවක් එනවනම් ඒ වේදනාව නැති කරගත යුත්තේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර. ඒ විදිහට ගුණ සිහි කර කර මෙත් සිතින් යුක්තව ඒ කායික වේදනාවන් ඉවසමින් හැම වෙලෙම කුසල් සිතින් යුක්තව ඒ කාල සීමාව ගත කළොත් නිතරම ධර්මයට අනුකූලවම ජීවිතය ගත කළොත් ඊ타ත්ම යහපත් වූ සුන්දර වූ දරුවෙක් මේ ලෝකෙට යන්නට බිහිකරන අවස්ථාව වාසනාව තියෙනවා. මෑණියන් වහන්සේ අපිට පැහැදිලි කරා ඒ කතාබහේදී මේ මෛත්‍රී භාවනාව නිරන්තරයෙන් වඩන්න පුළුවන් යහපත් වචන කතා කරන්න පුළුවන් නිරන්තරයෙන් පිරිත් සූත්‍රවල ශ්‍රවණය කරන්න හැකියාවක් තියෙනවා නම් බොහොම හොඳයි කියලා. මට හිතුණා අහන්න දැන් බොහෝ දෙනෙක් දරුවෙක් ලැබෙන්න ඉන්න කාල සීමාව තුළ අඟුලිමාල පිරිත පිළිබඳව බොහෝ උනන්දුවක් දක්වනවා. පින්නත් මෑණින්වස මං හිතන්නේ මේ ගැන අවබෝධයක් අපි ලබා දුන්නොත් හොඳයි කියලා හිතනවා. මොකක්ද මේ අඟුලිමාල පිරිත කියන්නේ? මේ තරම් බල සම්පන්නයිද මේ පිරිත? මොකක්ද මේකේ තියෙන ආනුභාවය? අපි මේ පිළිබඳව කතා කරමු. ඔව් ටිරේෂා. ඇත්තටම අඟුලිමාල පිරිත ගැන කතා කළේ මහ මෙවුනාවේ. අඟුලිමාල පිරිත කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතිව හිටපු කාලයක් අපි තිබ්බා. අඟුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ කොයිතරම් ආනුභාව සම්පන්න උත්මයෙක්ද අඟුලිමාල පිරිතේ කොයිතරම් බලයක් තියනවද කියලා අපි නොදන්න කාලයක් තිබ්බා. නමුත් දරුවෙක් ප්‍රසූත කරන්න ආසන්න වෙනකොට සමහරට අසපුවට පන්සලට ගිහිල්ලා ඒ අම්මා සංඝයා වහන්සේලාගෙන් ඔව් ඉල්ලීමක් කරන අඟුලිමාල පිරිතෙන් සෙත් පතන්න කියලා. නමුත් ඒ අඟුලිමාල පිරිතේ තියෙන මොකක්ද? අර්ථය මොකක්ද? ඒකෙන් වෙන යහපත මොකක්ද කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ නිසා මේ අඟුලිමාල පිරිතට යට ගියාවක්, ඒ කියන්නේ කතාවක්, පසුබිම් කතාවක් තියෙනවා. අපි දන්නවා අඟුලිමාල කියලා කියන්නේ දරුණු සොරෙක්. ඒ දරුණු ස්වරාව බුදුරජාණන් වහන්සේ තමයි দমনය කළේ. අඟුලිමාල නම් වූ දරුණු ස්වරා দমনය කරලා උතුම් අරහත්ත්වය සාක්ෂාත් කළා. අරහත්ත්වයට පත් වෙන්න කලින් අඟුලිමාල ස්වාමින් වහන්සේ පාරේ වඩිනකොට උන්වහන්සේ දකිනවා දරුවෙක් බිහි කරගන්න බැරුව බොහෝම වේදනාවට පත් වෙච්ච කෑ ගහ ගහ ඉන්න අම්මා කෙනෙක්ව දකිනවා. ඒ දැක්කට පස්සේ අඟුලිමාල ස්වාමින් වහන්සේට ලොකු අනුකම්පාවක් ලොකු දුකක් ඇති වෙනවා මේ අම්මා කෙරෙහි. ඇති වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට කියනවා මේ සිද්ධිය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙනම් පිනත් අඟුලිමාල ඔබ ගිහිලා සත්‍යක්‍රියා කරන්න. ඔබ සත්‍යක්‍රියා කරන්ද මම මම දැන දැන සතෙක් මැරුවේ නෑ කියලා. ඒ වෙලාවේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම කොහොමද එහෙම සත්‍යක්‍රියා කරන්නේ? මගේ මේ අත් දෙකේ මිනිසු දහස් ගාණක් මගේ මේ අත් දෙකෙන් මැරිලා තියෙනවා. එහෙම වුණු මම කොහොමද එහෙම සත්‍යක්‍රියා කරන්නේ? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා පින්වත්නි අඟුලිමාල ඔබ සත්‍යක්‍රියා කරන්න උනේ මෙහෙමයි. මම ආර්ය ජාතියේ ඉපදුණු දා පටන් දැන දැන සත්වයෙකුගේ ජීවිතයක් තොර කළේ නෑ. ඒ සත්‍යානුභාවයෙන් ඒ සත්‍ය වචනෙන් මේ මව සුවපත් වේවා මේ දරු ගැබ සුවපත් වේවා කියලා ඔබ සත්‍යක්‍රියා කරන්න කියලා කියනවා. ඒතර මේ වෙනකොට අරහත්ත්වයටපත් වෙලා නැහැ. ඉතින් අඟුලිමාල ස්වාමීන් වහන්සේ අර අම්මා ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට සත්‍යක්‍රියා කරනවා. පින්වත් නැගණිය මම ආර්ය ජාතියේ ඉපදුණු දා පටන් දැන දැන සතෙක් මෙරුවේ නැහැ. ඒ සත්‍ය ඒ සත්‍ය වචනේ ආනුභාවයෙන් ඔබ සුවපත් වේවා. ඔබේ දරුගැබ සුවපත් වේවා කියලා. ඒ විදිහට සෙට් කළාට පස්සේ තේරේෂා හරියට පෙරහන් කඩේකින් වතුර ගලාගෙන යනවා වගේ අර අහිංසක අම්මට කිසිම අපහසුාවක් පීඩාවක් නැතුව ඊ타ත්ම සුවපත් නිරෝගී දරුවෙක් ලැබුණා. ඒතර ඒක තමයි පසුබිම. ඒතර අඟුලිමාල පිරිත අපි ඕන කෙනෙක්ට කටපාඩම් කරගන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන් බොහොම කෙටි පිරිතක්, පොන්චි පිරිතක්. ඒ පිරිත කොයිතරම් ආනුභාව සම්පන්නද කියන්නේ තිරේෂ අතීතයේ අපේ මුතුන් මිත්තන් අඟුලිමාල පිරිත හැඳින්වුවේ මහ පිරිත කියලා. මහා පිරිත කියලා තමයි අඟුලිමාල පිරිත හැඳින්වුවේ. ඒතරේ අඟුලිමාල පිරිතේ පින්වත්නි මුලින් පද පහක් තියෙනවා. පද පහක ගාතාවක් තියෙනවා. ඒ අඟුලිමාල පිරිදි තියෙන ආනුභාවය තමයි මේ මේ පද පහෙන් විස්තර වෙන්නේ. ඒක විස්තර වෙනවා පරිත්තං යම් බනන්තස්ස නිසින්නට්ඨාන දෝවන උදකම්පි විනාශේති සබ්බමේව පරිස්සයන් ඒ කියන්නේ අඟුලිමාල ස්තවිරයන් වහන්සේ යම් ආසනයක වැඩහිඳමින් යම් පිරිතක් දෙසා වදාළද ඒ වැඩහිඳි ආසනය සේදූ වතුර පවා සියලු දුක් දුරු කරලා දානවා කියනවා. කියන්නේ ඉස්සර ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේ වැඩ හිටපු ආසනය හොදලා අතීතයේ හිටපු ඉන්දියාවේ ಭಾರತೀಯ ඉන්දියාවේ හිටපු කාන්තාවෝ ඒ පැන් බීලා තියෙනවා. ඒ නිසා මේ ආසනය ගෙවිලා හොදලා හොදලා හොදලා ඒ පැන් බීපු නිසා ආසනය ගෙවිලා. ඊළඟට තුන්වෙනි පදේ තමයි සොත්තිනා ගබ්බ වුට්ටානං යංච සාධේති තංකනේ. කියන්නේ ගර්භණී වූ මව්වරුන්ගේ තියෙන සියලුම දුක් දුරු කරලා දානවා. තේරස් සංගුලි මාලස්ස ලෝකනාතේන භාසිතං කප්පට්ටායි මහතේජං පරිත්තන්තං බනාමහේ ඒ කියන්නේ ලෝකනාතු අපගේ බුදුරජාණන් වහන්සේ ආඥා කරලා තියෙනවා අඟුලිමාල මහාස්තවරයන් වහන්සේ දේශනා කොට වදාළ මේ අඟුලිමාල පිරිත කප්පට්ටායි මහතේජං කල්පයක් පුරාවට බල පිහිටන මහා බල සම්පන්න පිරිතක් කියලා බුදුරජාණන් වහන්සේ ආඥා කරලා තියෙනවා. ඒ අඟුලිමාල පිරිතයි අපි දැන් කියන්නේ කියලා තමයි මේ පළවෙනි ගාථාවේ අර්ථය. එතකොට ඊට පස්සේ තමයි තිරේච සත්‍යක්‍රියාව තියෙන්නේ. ඒ සත්‍යක්‍රියාව අඟුලිමාල ස්වාමීන් වහන්සේගේම වචනය. යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ පින්වත් නැගණිය මම ආර්ය ජාතියේ ඉපදුණු දා පටන් නාබිජානාමි මම දන්නේ නැහැ. සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා දැන දැන සතෙකුගේ ජීවිතයක් තොර කළා කියලා මන් දන්නේ නැහැ කියනවා. තේන සච්චේන සොත්තිතේ හෝතු මේ සත්‍ය වචනය ආනුභාවයෙන් නුඹට සෙත් වේවා සොත්ති ගබ්බස්සාති නුඹේ දරු ගැබත් සෙත් වේවා නුඹේ දරු ගැපටත් සෙත් වේවා කියලා තමයි ඒ සත්‍යක්‍රියාවෙන් සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අඟුලිමාල පිරිත හත් වතාව 21 වතාව 108 වාරය වගේ පිරිත් සජ්ජායනා කර කර සජ්ජායනා කර කර ඒ පිරිත් පෙන් ඒ අම්මා පානය කළොත් ඒ පිරිත් පැන් තමන්ගේ කුසේ තවරා ගත්තොත් ඒ මවුට ඒක විශාල ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ වගේම අතීතේ ඉඳන් තිබ්බ ලොකු දුර්මතයක් තියෙනවා ටිරේෂා. ඒ තමයි මේ අඟුලිමාල පිරිත කියන්න ඕනි දරුවෙක් බිහි වෙන්න ආසන්න වුණාම විතරයි කියලා. එහෙමයි. එන කලින් කිව්වොත් දරුවා බිහි වෙනවා කියලා දුර්මතයක් තියෙනවා. ඉතින් මාස දෙක තුනේ ඉන්නකොට අඟුලිමාල පිරිත කිව්වා කියලා කවදාවත් ඒ දරු ගැබ විනාශ වෙන්නේ නැහැ. විනාශ වෙන්නේ නිසා දරුවා කුසේ පිරිසිඳගත් මොහොතේ පටන් ඒ මාස 9 පුරාවට මඟුලිමාල පිරිත සජ්ජායනා කරත් ඒක දරුගැබට ආරක්ෂාවක් ආශිර්වාදයක් සෙතක් මිසක් ඒකෙන් අහිතක් වෙන්නේ නැහැ. අඟුලිමාල පිරිත තුල කොයිතරම් මහානුභාව සම්පන්න ගතියක් තියෙනවද කියන කාරණාව අපිට බොහොම හොඳින් පින්වත් මෑණියන් වහන්සේ පහදා දුන්න අපිට තියෙන කාල වේලාවත් ඉතාමත් සීමිතයි. ඒ සීමිත කාල වේලාව තුන අවසන් ප්‍රශ්නය විදිහට මේ පින්වත් මෑණියන් වහන්සේ දරුවෙක් බිහි වුණාට පස්සේ මවක් කරන්නට ඕන මොන වගේ දේවල්ද මොන වගේ විදිහටද ඒ දරුවාව රැකබලා ගනිමින් පෝෂණය කරමින් හදා වඩා ගනිමින් ධර්මානුකූලව දරුවාව ධර්ම මාර්ගය තුල පිහිටවමින් කටයුතු කරන්න ඕනේ කියන කාරණාව ගැන අපි කතා බහ කරමු. ඔව් ටිරේෂා. ඇත්තට මේ මාතෘකාව අපිට වේගෙන් වේගෙන් කතා කරලා අවසන් බැරි තරම් පුළුල් මාතෘකාවක්. තිරේෂ අහපු ප්‍රශ්නෙට මම වෙලාව තියෙන විදිහට කෙටියෙන් උත්තර දෙන්නම්. ඇත්තනම දරුවෙක් මේ ලෝකෙට පිරිසිඳ ගත්තට පස්සේ ඒ කරන්න ඕනි වත්පිළිවෙත් අපි කතා කළා. දරුවා මේ ලෝකෙට බිහි වුණාට පස්සෙත් අම්මගේ දෑතට දරුවා දෙන මොහොතක් තියෙනවානේ රෝහලේම. නේද? ඒ අතට දෑතට දරුවා දුන්නු ගමම්ම අම්මට ඒ දරුවට දෙන්න පුළුවන් උතුම්ම දායාදය උතුම්ම තෑග තමයි අනේ මගේ දරුවා අනේ මගේ කිරිකැටි බිරින්දා බුදුරජාණන් වහන්සේව සරණ යනවා ධර්මීය සරණ යනවා ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා මගේ මේ දරුවා බුදුරජාණන් වහන්සේට ධර්මයට ශ්‍රාවක සංඝරත්නයට පූජා වේවා කියලා තමන්ගේ ලේ මස් වලින් හැදිච්ච දරුවා තමන්ගේ දෝතට ගත්ත ගමන්ම ඒ අම්මට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි තිසරණය සහ ජීවිතයේ තිසරණයට පූජා කිරීම. ඒක තමයි මුලින්ම කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ අම්මා ඒ දරුවා පුංචි කාලේ ඒ දරුවට අවුරුද්දක් දෙකක් වෙනකම්ම ඒ දරුවා නලවනකොට දරු නැලිවිලි ගී වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇතුළත් කවි සජ්ජායනා කරමින් පිරිත් සජ්ජායනා කරමින් ඒ දරුවව නලවනකොට ඒ දරුවට ඒක සිතක් ශාන්තියක් වෙනවා. පිරිත් අහහා නැලවෙන දරුවෝ ඕන තරම් අදටත් ඉන්නවා. ඉතින් ඒක කවදාවත් වරදින්නේ නැහැ. වගේම යමක්කමක් තේරුම් ගන්න පුළුවන් කාලේ එනකොට ඒ පුංචි දරුවව පුළුවන් තරම් ධර්මානුකූල හැසිරීම් රටාවකට යොමු කරන්න ඕනි. අපි දකිනවා සමාජලාවට අපේ අසපුවලට දරුවෝ එක්කන් එනවා අම්මලා දානෙ බෙදන්න දෙන්නේ නැහැ. ඔයාට ඒ දරුවා කැමති දානෙ පූජා කරන්න. බෑ බෑ ඔයාට බෑ. ඔයා අතින් හැලෙනවා කියලා දරුවා වයින් කරනවා. ඒත් සමහරවිට අපි මුල් වෙලා නෑ ඒ දරුවට දෙන්න දානෙ පූජා කරන්න දෙන්න කියලා කියනවා. අනේ ඒ දරුවා හරි ආසාවෙන් සංඝයාට දානෙ පූජා කරනවා. ඒ නිසා ඒ දරුවා අතින් පින් කරන්න දානෙ පූජා කරවන්න සලස්සන්න ඕනි. ඊළඟට දරුවව එක්කන් යන්න පුළුවන් වයස එනකොට මහසෑයට එක්කන් ගිහිල්ලා ජීවිතේ මහසෑයට තෙරුවනට පූජා කරවන්න. ඒ වගේම තමයි පුංචි කාලේ ඉඳලා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක ඒ බුදු සිරිතේ පුංචි පුංචි කතා කියා දෙමින් බුදුරජාණන් වහන්සේ මේ පුංචි හිතේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරවන්න. ඒතර කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් ඒ දරුවව කාටවත් වෙනස් කරන්න බැහැ. මේ විදිහට පුංචි වයසේ ඉඳන්ම ඒ අම්මා තාත්තා දරුවව පුළුවන් තරම් ඒ දරුවට තෙරුවනේ ආශිර්වාද රැකවරණය සැලසෙමින් ಗುಣධර්ම ගැන කියා දෙමින් භෞතික සැප සම්පත් දෙනවට වඩා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් මේ දරුවට යහපතක් සැලසෙන එක තමයි අම්මෙකුට තාත්තෙකුට කරන්න පුළුවන් ලොකුම දේ. ඒ වගේම අම්මට තාත්තට දරුවෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකුම උතුම්ම තෑග තමයි ඒක. දරුවෙක් බිහිවුණාට පස්සේ මවක් කොයි විදිහටද තමන්ගේ දරුවන්ගේ ජීවිත තුළ අධ්‍යාත්මික ගුණ වගා කරන්නේ කියන කාරණාව ගැන පින්වත් මෑණියන් වහන්සේ අපිට පහදා දුන්නා. අපි හැමදාමත් වගේ ඔබට මතක් කරනවා අපිට ලිපියොමු කරන්නට හැකියාවක් ඔබට තියෙනවා කියලා ඔබේ ගැටලු අපිට යොමු කරන්න කියන කාරණාව. ඉතින් අද දවසේදීත් අපිට ඒ විදිහට ලිපි ලැබිලා තිනවා. මම හිතන්නේ පින්නත් මනස ලිපි ගණනාවක් අපිට ලැබිලා තියෙනවා. නමුත් මේ කාල වේලාවත් එක්ක බොහොම ලොකු ගනුදෙනුවක් කරන නිසාවෙන් අද දවසේදී මම එක ප්‍රශ්නයකට විතරක් අවස්ථාවක් ලබා දෙන්න සූදානම්. මේ ගැටලුව යොමු කරලා තියෙන්නේ දියණියක් අවුරුදු 22ක දියණියක්. ඇය පහසුවනි ඉඳලම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගයොස්සේ ගමන් කරනවා කියන කරනාව තමයි කියලා තියෙන්නේ ගැඹුරු අධ්‍යයනයක යෙදෙනවා නිරන්තරයෙන්ම මේ බුදුදහම පිළිබඳව ගවේෂණය කරනවා. ඉතින් මේ මහමෙවුන අසපුව නිසා තමයි ඇගේ ජීවිතය වෙනස් වුණේ කියලත් තියෙනවා හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙලා තියෙන්නේ කියලත් ඇය සඳහන් කරලා තියෙනවා ලිපිය තුළ. හැබැයි ඇයට ගැටලුවක් තියෙනවා මේ යහළුවන් ඒත් එක්කම දෙමාපියන් පවසනවල නිරන්තරයෙන්ම මේ මහමෙවුනාවට නොයා යුතු බව ඒ වගේම ඔවුන් නිරන්තරයෙන්ම දෝෂාරෝපණය කරනවා කියලත් සඳහන් කරනවා. ඉතින් මේ සමහරක් අය මේ විදිහට ධර්මික ජීවිතයක් ගත කරනවාට සිනහ වෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. හැබැයි අය දන්නවලු කවදා හරි දවසක සත්‍ය ජය ගන්නවා කියලා. නමුත් මේ විදිහට පිනට ගරහන පුද්ගලයන් ගැන ඉතා දුකක් තියෙනවා කියලත් මෙවැනි පුද්ගලයන් නිවැරදි මාර්ගයකට ගත හැකිද? ඒ විදිහට ගන්නේ කොයි ආකාරයෙන්ද කියන කරණාව තමයි පින්වත් මෑණියන් වහන්සේට ගැටලුවක් විදිහට යොමු කරලා තියෙන්නේ. ඔව් ඇත්තටම ඇගේ ජීවිතේ විතරක් නෙමෙයි අපේ ජීවිතෙත් හැරවුම් ලක්ෂය වුණේ මහමෙවුනා. එහෙමයි. නැත්තම් මීට වඩා අපේ කතාව ගොඩාක් වෙනස් වෙන්න ඉඩ තිබ්බා. එතකොට අපේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු කරපු නිසා අපේ තරුණ ජීවිත අයහපතට නරකට යොමු වෙන්න තිබ්බ ජීවිතය යහපතට යොමු වුණා. ඒතර ඒකේ ඒකේ මූලිකම අපි පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට. ඉතින් සාමාන්‍යයෙන් තිරේෂා ගෙඩි තියෙන නැත්නම් ඵල ඇති රුකට නිගල් ගහන්නේ. ඒ නිසා ඒ වෘක්ෂයේ මහ මෙවුනාව නම් වූ මහා වෘක්ෂයේ දවසින් දවස දවසින් දවස ඵල බර වෙද්දි බර වෙද්දි මේ ඵල සහිත ඒ වෘක්ෂයට පොළු ගසන එක වැඩි වෙනවා. ඒකට දවසින් දවස මොහොතින් මොහොත වැඩි වෙනවා. ඒක ඒක වළක්වන්න බෑ. ඉතින් ඒවට කවදාවත් මහමෙවුනාවවත් එහෙම නැත්තම් මහමෙවුනාව වටා රැස්සලා ඉන ගිහි සදැහැති ශ්‍රාවකින්වත් සැලෙන්නේ කම්පා වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙම දිනපු භාග්‍යවතුන් වහන්සේට පවා නිନ୍ଦා අපහාස කරා නම් අපිට නිନ୍ଦා අපහාස ලැබෙනවා කියන එක ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙමෙයි. ඒතර ඒ නිසා මේ ලෝකේ තියෙන්නේ අෂ්ටලෝක ධර්මතාවයක්නේ. අපිට හැමදාම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාම විතරක් බලාපොරොත්තු වෙන්න බෑ. අපිට නිന്ദා අපහාස අපකීර්තිය ඇනුම් බැනුම් මේවා ලැබෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැතුව ඉන්නවා නම් ලාභ සත්කාර හමු වේ කීර්ති ප්‍රශංසා හමු වේ උදම්මානන්නෙත් නැතුව ඉන්න ඕනි. ඒ වගේම අලාභ අපකීර්ති නිന്ദා හමු වේ කම්පා වෙන්නේ නැතුව දුක් වෙන්නේ නැතුව සැලෙන්නේ නැතුව ඉන්න ඕනි. ඒක තමයි ශ්‍රාවකයෙකුට තියෙන අභිමානය නිසා බැනපු අය බැන්නාවේ. ප්‍රශංසා කරපු කරන ඒත් ප්‍රශංසා කරපු ආවේ. ඒ දෙකම අපි ගන්න ඕනි දේවල් නෙමෙයි. ප්‍රශංසාවවත් එහෙමත් නැත්නම් ඇනුම් බැනුම් දෙකම අපි ගන්න ඕනි දේවල් නෙමෙයි. අපි කල්යාණ මිත්‍රයාගෙන් මහමෙවුනාවෙන් ගන්න ඕනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය විතරයි. ඒ නිසා මේ දුවගේ දෙමව්පියෝ සහෝදරයෝ ඥාති හිතමිතුරන් සමාල්ලාවට මහමෙවුනාවට පය ගහපුවත් නැති අය වෙන්න පුළුවන්. නමුත් මේ රටේ යන කටකතා නිසා එක එක්කනාගෙන් එන වැරදි ප්‍රචාර නිසා ඒ ඒ අයගේ හිත් දූෂණය වෙලා තියෙන්න පුළුවන්. නමුත් මේ මහමෙවුනාව තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපේ ජීවිතයේ අල්ප මාත්‍රයකවත් අපිට පාඩුවක් උනේ නැහැ. උනේ යහපතක්මයි. මොකද මේ මහමෙවුනාව හැටියට ලොකු වහන්සේ මේ බිහි කළේ ගෞතම බුද්ධ ශාසනය මිසක් ලොකු වහන්සේගේ පෞද්ගලික ආයතනයක් නෙමෙයි. බුද්ධ ශාසනය තමයි මේ මහමෙවුනාව තුලින් නියෝජනය කරන්නේ. නිසා ඔය කියන වචනවලට සැරෙන්න ඕනි නැහැ. අපි ලොකු සාමීන් වහන්සේගෙන් අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමීන් වහන්සේගෙන් අපි යම් ආදර්ශයක් ලබනවා නම් ඒ ඇනුම් බැනුම් හැමේ ලොකු සාමීන් වහන්සේ නොසලී ඉන්නවා නම් අපේ ගුරුවරයා ඒ විදිහට ඉන්නවා නම් ගිහි පැවිදි උන්වහන්සේගේ ශිෂ්‍යය හැටියට අපි ඒ විදිහට නොසලී අකම්පිත වෙන්න තරම් හිත ශක්තිමත් කරගන්න ඕනේ. මම හිතන්නේ ගැටලු යොමු කරපු ඔබට විසඳුමක් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් අද දවසේදීත් අපිට ලැබුණු කාල වේලාව නම් අවසන් වෙනවා. කාල වේලාව අවසන් නිසා අද දවසට ධම්සරණයේ සදහම් පිළිසඳර නිමා කරන්නයි අපේ මේ සෝදානම. ඉතින් අද දවසේදීත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ පින්වත් මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලුම පින් හේතු වේවා, වාසනාව වේවා, එකසේ උපකාරී වේවා කියලා. ඉතින් දම්සරණයේ සඳහන් පිළිසඳර අද දවසට අවසන් කරත් ඔබට හැකියාවක් තියෙනවා ඔබේ ගැටලු ප්‍රශ්න අපට යොමු කරන්න. අනිවාර්යෙන්ම ඔබ බලාපොරොත්තු වෙන්නේ ඉන්න ඉදිරි සතිවලදී ඔබ අපට යොමු කරපු ගැටලු වලට විසඳුම් ලබා දෙන බවට අපි පොරොන්දු වෙනවා. ඉතින් ඔබට හැකියාවක් තියෙනවා. තව තවත් ඔබේ ගැටලු අපට යොමු කරන්න නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල එනම් ඔබේ ලිපි අපට යොමු කරන්න අද දවසට අපි සමුගන්නවා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය.